දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිගල නිස්තරණ වනාන්තරයේදී යෝගාචර පිටක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී

අත්ඤ්ඤානන්ද අනත්ත සංඥා ඉදානන්ද භික්ඛෝ අරඤ්‍යගතෝ ආරුක්ඛං ඕවා ඉතිපටි සංචික්ඛති ඤානත්තා රූපං අනත්තා ඕකං අනත්තා සද්දා අනත්තා භානං අනත්තා ගන්ධං අනත්තා යෝහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පටිපදිදාන අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තේති Thank you. ඒකයි කියන්නේ කියන්නේ කියනකොටයි. ශ්‍රීමානන්ද රූපේ ඉදිරිපත් කරගෙන ප්‍රවත්වාගෙන දේශනා මලාවේ මේ අතවලිකය ඒ සඳහා ඉදිරිපත් කරගත්තේ ඒ සූත්‍රයේ සඳහන් වෙන දස සංඥා වලින් දෙවෙනි සංඥාව අනත්ත සංඥා. පළවෙනි අවස්ථාවෙන් පසුගිය සතියේ නත්ත අන්‍යයන්ගේ පැත්තකට වෙලාවේ ඥානත්ත කියලා කියන්නේ අත්ත කියන පදයේ විරුද්ධාර්ථ පදේ බවත් මේ ආත්ම සංඥාව ලෝකයේ පුරාම එකම ආලක ධර්මයේ වශයෙන් පැවතිච්චි අවතින හැටි සර්වඥ වහන්සේගේ සම්බෝධි පද ප්‍රාප්තියත් එක්ක මෙන්න මේ එතෙක්කල් ලෝකේ සම්පූර්ණ වශයෙන් පවත්වපු මේ ආත්ම සංඥාව අත්ථ සංඥා කියලා. ආදී සඳහන් කරන සංස්කෘත භාවයෙන් ආත්ම සංඥාව කියලා කියන්නේ මිත්‍ය සිංහලයේ පද දෙකම යෙදේ. මේක අවකනදීදී අභියෝගයක් කරා. හේතු සහිතව ප්‍රත්‍යක්ෂ කර හැකිය සම්දිෂ්ඨික. ආනේ විදියට ආත්ම සංඥා වෙනුවෙන් අරවටනෝසේ ලෝකෙ ඉදිරිපත් කරපු විකල්ප අදහස තමයි මේ අනත්ත් සංඥා. මේ අනත්ත් සංඥාවත් සංඥාවක් වශයෙන්, චිත්ත වශයෙන්, දෘෂ්ටි වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉස්තරධාර වෙන ඝන බහර වේ. මේන් මේ ඉස්සලාම සංඥා වශයෙන් ගැනීමයි මේ ගිරිමානන්ද සූත්‍රයේදී ආරවත්යන් වහන්සේ විසින් ආනන්ද මහා ස්වාමීන් වහන්සේ හරහා ඉදිමානන්ද කියන අසනීපයටපත් වෙච්ච මහා ස්වාමීන් වහන්සේට ඇවුම් කන්නේ. ඒක අපි යෝගාවචරයේ වශයෙන් විවිධ පැති වලින් මේක දිහා බලන්න පුළුවන්. තමන් මේ යෝග ජීවිතයේ උදාකර කරන ඉස්හානේ හැටියට. මුලින්ම ඒක අසා දැනගන්න අවස්ථාව <clears throat> දෙවෙනි වශයෙන් ආර්ණා කාරණා සහිතව තේරුම් බේරුම් කරගන්නා චිත්ත අවස්ථාව තුන්වෙනි වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න භාවනා අවස්ථාව. මේ භාවනා අවස්ථාව පසුගිය සතියේ සාකච්ඡා කරනකොට කෙටියෙන් මතක් කරන්න යෙදුනා මේ විදර්ශනා ඥාන પરම්පරාව ක්‍රමයෙන් විකාශනය වෙලා යනකොට වඩා වර්ධනය වේගන යනකොට කොහොමද මේ අනත්ත් සංඥාව ඒකට එළියක් වත්න්නේ නැත්නම් විපස්සනා ඥාන වලින් අනත්ත් සංඥාවට එළියක් වත්ගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඉතින් ඒක බොහෝමත්ම පරිස්සම්. ඒ වගේම ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම දාර්ශනිකයි. ඒක නිසා ඒකට අද කාලේ ගත්තොත් හොඳයි කියන එකයි මුලින්ම ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒ අනුව බලනකොට මේ විපස්සනා භාවනා කරවලදී මේ අත්ත් සංඥාව නැත්නම් ඒ විරුද්ධාර්ථපදී අපේ මාස්කා වෙන අනත්ත් සංඥාව කියන බොහෝම ගැඹුරින් කල්පනා බොහෝම ගැඹුරින් කල්පනා කරලයි මේ භාවනා ක්‍රමය මේ භාවනා ක්‍රමය සාධනය කිරීම පිණිස ඉදිරිපත් කරන ඒ මූලධර්ම දැනුම ඉදිරිපත් කළා කියන්නේ හොයන්න හොයන්න ඒකට හිත යොදන්න යොදන්න හරියට මේ වදේට හැම පැත්තකින්ම කොයි පැත්තකින් ආවත් එකම රස අන්තිම උත්තර රසයක් ලැබෙනවා වගේ පුදුමාකාර නිහිරියාවක්. ඒ විතරක් නෙවෙයි ඒකින් මේ පුද්ගලයා මුළු පරිණාමයකට හැබෑ වෙනසකටපත් වෙනවා. ඒ නිසා <clears throat> මාර්ගඵලයක් තාම නොලබපු ඉතිස්සලා භාවනා කරන භාවනාවට බැස්ස ආධිකාමික යෝගාවචිතකේ පැත්තෙන් පැත්තෙන් ගත්තොත් ඒක ඉතාමත් උචිතයි. ඒක තමයි අපි අද ශක්ති ප්‍රමාණයෙන් ආලය ලැබෙන්නේ හැටියට ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඥාන පරම්පරාව ගැන කියනකොට ඒක ඒ සෝලසාකාර ඥාන කිසිම ත්‍රිපිටකයේ පොතක ඒ ආකාරයෙන් සඳහන් වෙන්නේ නෑ. ඒකට කලින් කියනවා නම් අඩුගාණේ ඔය සූත්‍ර ධර්ම පිළිබඳව කියවෙන සුත්ත නිපාත කියන පොත ගත්තොත් වාක් ගැඹුරු තාමත් පරිදි භාෂාවෙන් ලියවිච්ච සරුවචන් වහන්සේ පවා මම අසවල් පොතේ නැත්නම් අසවල් සූත්‍රයේ අහවල් විදිහට කියලා කියනවා කියලා සමාවිචිම උද්දූත කරලා දක්වපු ඒ සුත්තනිපාතේ කිසිම තැනක අදුගාණේ නිවන් ලබන කෙනෙක් සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියන හතර මාර්ගයක් වෙනවා සඳහන් වෙලා නැහැ කිලින්ම රහත් වෙන තත්ත්වයක් නමුත් ඒ කුද්දකනිකායම හෝ අනිකෝ දීඝනිකාය මධ්‍යම නිකාය අංගුත්තර නිකාය සංයුත් නිකාය කියන සූත්‍ර හෝ බැලුවොත් ඒ මාර්ග ඥාන හතරකට කඩලා ජීවනත් එක නව ලෝකෝත්තර වශයෙන් සිද්ධ දේශනාවක් අනන්ත දක් ගන්න පුළුවන්. ඒ එක එක ඥාන මාර්ග ඥාන ලැබීම සඳහා ගණන් කළ යුතු පියවරක්. සෝවන් මාර්ගය ලැබීම සඳහා සකදාගාමි මාර්ගය ලැබීම සඳහා අනාගාමි මාර්ගය ලැබීම සඳහා අරියත් මාර්ගය සඳහා ගත යුතු කේවරවල් වල පවතින සමාන භාවයේ සලකලා ඒ එක එකක් විදර්ශනා ඥාන වශයෙන් කොහොම විස්තර කරලා ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා ඒ ඊට පසු කාලීන පොත්වල ඒ වයිදී ඒ සෝලසාකාර ඥාන සඳහන් කරන තැන්වල විදර්ශනාවට පාදක වශයෙන් නැත්නම් තාම විදර්ශනා පටන් අරගන්නේ ඒකට අත්විවරණ වශයෙන් මූලික ඥාන තුනක් ඉතින් පළවෙනිම සඳහන් කරන්නේ ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක. ඉතින් මේ ධර්ම ප්‍රසිද්ධ කාරණා. මේ නාම රූප පරිච්ඡේද ඥානය කොච්චර දුරට අනත් සංඥාව ඇතිරීමද අත් සංඥාව කැඩීමට හේතු වෙනවද කියන එක තමයි අපි දැන් විසාකච්ඡා කරන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය සඳහා නැත්නම් නාම රූප පරිච්ඡේදේ ඥානය වැනි විපස්සනාකට තුඩු දෙන භාවනා කර්මස්ථානයකට නැත්නම් භාවනා අරමුණකට ගත යුක්ති සංස්කාර කොට ගන්නවා. ප්‍රඥප්ති මත මේ වැඩි කරන්නේ නැහැ. ඒ නිසා පරමාර්ථ ධර්ම සහිත සංස්කාර කොටසක් මේ අරමුණු විය යුතුයි. ඒ නිසා විපස්සනා අරමුණ වෙන්නේ සංස්කාර කොටස. ප්‍රඥප්තියක්ම නෙවෙයි. ප්‍රඥප්තිය පමණක්ම වෙන්කොට අරමුණු කිරීම තමයි සමත භාවනාවේදී කෙරෙන්නේ. මේ පරමාර්ථ කොටස් ගත්තත් ඒ ලෝකික ලෞකික ලෝකෝත්තර කියන කොටස් දෙකට බෙදුවොත් ඒ අටුවා ටීකා යුගය යනකොට පිළි අරගෙන කියනවා ලෝකෝත්තර ධර්මයේ විපස්සනා වෙත අරමුණු නොකල යුතුය. ඒ දෙකක් වෙයි. ගත්තමයි තවමත් සෝතාපට්ටි මාර්ගයේ සාක්ෂාත් කරගත්තේ නැති පුතග්ජන කෙනෙක් නම් ඒ අරමුණු කරන්නේ මොකද්ද කියලා ඒක අත්මනා අපිට දකින්න එයාට තම වාසනාව ලැබිලා නැහැ. ඊවන අරමුණු කරන්නේ ඊවන මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක ලක්ෂණ මේමයි, රස මේමයි කියලා දන්නේ නැහැ. ඒ නිසා අවිෂයත්තා උට විශේෂ වෙන්නේ නැහැ. අවිගතත්තා අධිගමනය කරලා නැහැ. ඒ නිසා ඕකෝත්තර ධර්ම පුතග්ජනයට අරමුණු කරන්නේ විපස්සනාවේදී ඒකම තමයි. ඒක තමයි ආර්යයන් වහන්සේ නමකට නම් අරමුණු කළ හැකි. මොකද අධිගත භාවයේ තියෙන. දැන් නමුත් ඒකට මත භාවනා කරාට තැනකට යොමු කරවන්නේ නේ. කෙලස් කැපීමක් කරන්නේ නැහැ. ඒ නිසා ආර්යයන් වහන්සේ නමක්වත් නැවත විපස්සනා කරනකොට තමන් ලැබුවා වූ මාර්ගය ජීවන බලය අරමුණු කරන්නේ. ඒක ආරම්භ කරන්න වෙන්නේ සංස්කාර කොටසක් පරමාත්මයයි. ඉතින් ඒක සඳහා චක්කුංච පටිච්ච රූපේච උපදී චක්කු විඥාන ආදී වශයෙන් ගන්නකොට ඒ සදින්ද්‍රියට ගොදුරු වෙන අදින්ද්‍රිය ක්‍රියාවත් වෙන ආයතන වලටපත් වෙන මේ වැඩපිළිවෙලේ ඕනම දෙයක් විපස්සනාට ආවා. ඒ අරමුණ වීමේදී අපි කල්ලාතු බොහෝම අවස්ථාවල මතක් කරගෙන තිබුණා මේ ඇහ කන නාය දිව කය කියන මේ රූප ධර්ම කොටාද පහේ ගත්තොත් ඇහැ තමයි තාමත් සූක්ෂම. තාමත්ම සංකීර්ණ වැඩ පිළිවෙලක් කියන. දුසුළු කම නිසා ඊගාට කන ඊගාට නාහේ ඊගාට දිව ඊගාට කය. මේ කය තා පොට්ටබ ධාතුව කියන එක තමයි ආධුනිකයාට භාවනා කලින් කරන නැති ආධිකම්මිකයාට රෝම පහසුවක් ඇති වෙනවා. ඒක විපස්සනාදී මූලික ආත්මෝපදේශයක් වශයෙන් පාවිච්චි කරනවා. යථා පාකටන් විපස්සනාදී නිවේශෝ කිය යමක් ප්‍රකටද අන්න එතනින් තමයි විපස්සනාවට ඇතුල් වෙන්නේ කියන්නේ. ඒ නිසා චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ පහෙන් ආයින්ද්‍රයෙන් තමයි පහසුව කියලා පිළිගන්නේ. ඒ නිසා සතිපත් අතර සතිපත්ඨානේ ආයානුපස්සනාව විතරයි කියන්නේ. ඒ කායානුපස්සනාව කොටසක් තමයි අපි විපස්සනාට ආරම්භ කරන්නේ. දැන් අපි නාම රූප පරිච්ඡේද ඥානය ගත්තොත් එහිදී අපි සක්මන් කරන වෙලාවක් ගත්තොත් සක්මන් කරන වෙලාවේදී චේතනා පූර්වකව අපි අය පය විහිදුවන ළම ඒවා දක්න විය. ආන්නේ පය විහිදුවන අවස්ථාවේදී ඒ මූලිකවම හිත මට්ටමින් ඇතිවෙනා මේ දකුණු කය යැවීමේ කැමැත්ත නැත්නම් දකුණු කය යැවීමේ චේතනාවත් එක්කම දකුණු කය යැවීමේ ක්‍රියාවලිය දිතේ මේ ක්‍රියාවලිය දිහා හොඳ වීරියකින් ඒ වගේම නිවැරදි එල්ලයකින් සල්වාගත් වීරියකෝ නිවැරදි එල්ලයකුත් කියන මේ දෙක යෙදුණොත් ඒ කාය විහිද වීමේ වැඩපිළිවෙල තද වීමක්, තෙරපීමක්, ඇදීමක්, අල්ලු කිරීමක්, බාරක්, හැලුවක්, උණුසුමක්, සිතිවිසක් ආදී වශයෙන් ඒ ඒ චිත්තක්ෂණේ යැවීමේ ක්‍රියාවලිය යෝගාවචරණ දැක ගන්න පුළුවන්. ඒ දැක ගැනීමේ පිළිසිදුකම, සමීපකම, උත්සන්නකම අර යොදන අල්වාගත් වීර්යයටත් නිවැරදි එල්ලේට සමානුපාතිකව හිතේ. හොඳ වීර්යයකින් නැවත නැවතත් මම මේක බලන්න ඕනේ කියලා මේ වේලිච්ච හේබාපු නිවිච්ච සීතල වෙච්ච වීර්යයක් නෙවෙයි හොඳ දල්වාගත්ත වීර්යයකින්. නැවත නැවතත් නැවත නැවතත් ඒ පය විහිදීමේ වැඩපිළිවෙලටම හරියටම එල්ලයක් අයිත මෙහෙව ඒකත් ආවු ඒ තද වෙන දෙයක් වෙන අදින කල්පකම වල හැල්ලු ගති දැක ගන්න පුළුවන්. මේ සෑම දෙයකටම අපි කියන රූප දහය. රුප්පන වෙන සුළුයි. කොකිත වෙන සුළුයි. පෙරලෙන සුළුයි. ඒ නිසා මේවට රූප ධර්ම කියලා. ආනේ රූප ධර්ම ඒකේ තන ඒකේ දේවල් බලාගෙන හිටියොත් ඒකෙන් දිගට දිගින් දිගට ඒ පුද්ගලයාට බලන හිතත් වෙනන රූප ධර්මත් ඇර මේ සංසිද්ධියේදී වෙන කරවන්නේ විඳින්නේ නැත්නම් අදිත්‍යයක අර්ථ, කාරක අර්ථ, වේදක අර්ථ, නිවාදී අර්ථ කියන විදිහට අපි අද ඉස්සරහලා ධර්මදේශනාදී බාරගත්ත විදිහට තෝරාගත්ත විදිහට කිසිම ආත්ම ස්වરૂපයක් නෙවෙයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන් නාම රූප ක්‍රියාවලියක් තියෙනවා. ඒ නාම රූප දෙකට එහයින් ගිය වෙනම වින්දකයක් වෙනම අදිෂ්ඨායකයක් වෙනම නිවාසී පුද්ගලයෙක් නියමකාරකෙක් ඇත්තේ. මේ තරමටම මෙතන සල්වාගත වීර්යයෙන් නැවත නැවතත් අර අය ලැබීමේදී පය විහිදීමේදී ඇත්තා වූ නිරෝධ ධර්ම වැඩ පිළිවෙල දකිනවා නම් ඒ පුද්ගලයා තුළ දැන් මම නොදැක්ක දෙයක් තියෙනවා නැත්නම් මේ තුල තවත් වෙනමම විඳින්නෙක් ඉන්නවා කරන්නෙක් ඉන්නවා අධිෂ්ඨාන කරන්නෙක් ඉන්නවා ලැබගන්නෙක් ඉන්නවා කියන විදිහේ අර ආත්ම දෘෂ්ටියකට ඉලක්ක යම් ආකාරයකට ඒ දකින්න දේ පිළිබඳව හැකියක් හෝ ඒ අරමුණටම එල්ල වෙන්නේ නැති ගතියක් හෝ එහෙම නැත්නම් ඒක අදාහගන්නේ නැති ගතියක් තියෙනවනම් ඒ තාකල් ඒ තුල හිතිවිලි ප්‍රමාදේ දකින්න දේ අරමුණට එල්ල නොවන ගතිය හිත කලකොල වෙන ගති කිය. මේ ගති සෑම දෙයක් තුළ මේ අර කියන විදිහේ ආත්ම දෘෂ්ටි ඇති වෙන්න, පටල වෙන්න වෙන දේවල් හිතා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අරමුණක් හිතක්. දෙයියොම මුලට මුල දාලා තියෙනවා. මුලට මුල දාලා දැක ගන්නවනේ ඒක තුල දකින්න බෑ කියලා දෙයක් නැහැ. දකින්න සෑම දෙයකින්ම ආ නාම වශයෙන් රූප වශයෙන් කියලා බෙදන්න බැරි. ඒ ඉන්දියා දෙකින් එහාට ගිය ඔය කියන හරයක්, ඔය කියන විදිහේ ආත්මයක් දැක ගන්න ඉතුරු වෙනවා. වෙන විදිහට කියනවා නම් සම්පූර්ණ කය විහිදුවලාදී ඒකෙදෙහි දල්වාගත්ත වීර්යයක් ඒ කෙරෙහි යොමාගත් එල්ලයක් නැත්නම් හිත අඳවඳන ඒ කියන්නේ සංසිද්ධිය නාම රූප වශයෙන් පූර්ණම දකින්න නැත්නම් ඒ තාකල් මොහෙට යුතුයි. ඒ තාකල් ඒක පිළිබඳව එක්ක කැමැත්තක් එක්ක අකමැත්තක් පහළ වෙන්න අවස්ථාව තියෙනවා. සිද්ධිය හොඳ දකින්නවා නම් කිසිම විදියකින් ඒක තුළ මේ ඇත්ත ඇති හැටි නොදකින්න පාඩලයකට අවුලකට ප්‍රමාදයකට ඉඩක් ලැබෙනවා. මේ මේ විදිහට ඒකේ චිත්තක්ෂණේ මේ නාම රූප ගමනය ඒ නාම රූප වලින් පිට වෙනස් දෙයක් නැතය කියන එක යෝගාචරය ප්‍රත්‍යක්ෂ කරන චිත්තක්ෂණේ කියන්නේ නාම රූප දෙකෙන් පිරිච්ච ලෝකයක් ඒ තුල අර කියන විදිහේ ආත්මිකට එකක් නෑ මේ කියන්නේ ජීවාත්මේ පිළිබඳ ජීවිතේ හැම කෙනෙක් තුළම ආත්මයේ ජීව ආත්ම කියලා කොටසක් තියෙනවා කියන එක තමයි මේ ආත්ම දෘෂ්ටිය කියන විශාල දර්ශනයේ එක පළියක්. මේ ජීව ආත්මය තමයි වින්දනය කරන්නේ. මේ ජීව ආත්මය දුක දුක බෙදනවා. හොඳ නරක බෙදනවා. එයා අවදාපත් නැවෙන්නේ. මේ ශරීරේ පාවෙනකොට ඒ ශරීරය අපහැරලා වෙන ශරීරයකට යනවා. අවසාන වශයෙන් මේ ජීව ආත්මය අර මාත්මයට එකතු වීම තමයි විමුක්තිය කියලා කියන්නේ එනිසා අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ මොකටද? මේ ජීවාත්මයට සුඛය සුඛය ලබා දෙන්නයි, සැප ලබා දෙන්නයි. ඒ නිසා මේ ජීවාත්මය කියන සංකල්පයේ මේ ජීවාත්මය කියන පටලැවිල්ල, මේ ජීවාත්මය කියන ප්‍රණාලය කියනතා කල්කලදාකවත් සංසිද්ධියට මේ නාම රූප දැක ගන්න බෑ. ඌනව දැක ගන්න බෑ. නාම රූප පූර්ණව දැක්කා නම් ඒක තුලේ ඔගේ හේවණල්ලකට අඳුරකට කටලයකට ප්‍රමාදයකට ඉඩක් නැහැ ජීවාසීන්ට ඉඩක් ඒක නිසා යෝගාවචරය එක හැරයක් දැක්කට මේ පය විහිදුවනකොට ඇත්තා වූ ස්පන්දන ගති, චංචල ගති, අදින ගති, කල්ු කරන ගති, පා වෙන ගති, පාර ගති, හැලු ගති ඒ සෑම දෙයක් පූර්ණව දකින්නක නැත්නම් නාම රූප ධර්ම නැහැ නාම රූප පරිච්ඡේද ඥානීය කියන එක සම්පූර්ණව දකින්නක අර දල්වාගත්ත වීර්ය නිවෙන්න දෙන්න ගන්නවා. අර නිවැරදි එල්ලය නැත්නම් මෙනෙහි කිරීම නතර කරන්න නරකයි. ඒ මොකද ඒවා තුලින් යම්ම නොදැක කොටසක් ඉතුරු තියෙනවනම් ඒ තුල අන්ධබන්ධ කරන මෝහ පතල ප්‍රමාදී ආත්ම දුක්ඛ ඉල්ලා ගන්න දෙතියි. ඒ නිසා යෝගාවචරය එක හැරයක් උත්සාහ කරා, දෙසයක් උත්සාහ කරා, පැය දෙකක් උත්සාහ කරා, දවස් දෙකක් උත්සාහ කරා දිවසේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඊයේ දැක්කට වඩා මේ නාම රූප වශයෙන් අය විහිද වීමේ ඇති ස්වභාවික ලක්ෂණ ධාතු ස්වභාව අව තවත් තවත් තවත් දෙන්න පටන් ගන්නවා යම් තැනකදී ඒ වාගේ දුරකට වෙනවා එතනදී නාමයේ අනිත්‍යයේ නාමයේ අන්තිමෝනාමයේ ඒ ආකාරයට අපි කියන්නේ අනුන්ගේ ආකාරයට ඒ ආගම තමයි මේක විභාග අනුසංසාරයක් කියලා. ඒක බෑ ඒකාගම ගතිය. ඒක වෙන ගතිය. ඒ කල්ලි කරන ගතිය. ඒක නම් බල හැලි ගතිය. කිසිම කිසි. කිසිම ගතිය. කිසිම ගතියක් නෑ. ඒක එකකවත් එමත් නරකක් කියලා දෙයක් නෑ. ඒක එකකවත් වමදින කියන ගණන්ට අයිතිවාසිකම වෙනකමක් නැහැ. ඒක එකක්වත් ඒ වර්තමාන ශික්ෂාත්මක විදිහට ඉතින් වර්තමාන ශික්ෂාත්මකයේ පවතින කාලය ඉන්නේ ප්‍රධාන ස්වභාව පමණයි කියන්නේ. ඒකේ ප්‍රධාන ලක්ෂණ නැත්නම් ප්‍රධාන ලක්ෂණ. අනේ ප්‍රධාන ලක්ෂණ අදාළයි. මේ ප්‍රධාන ලක්ෂණ විතරවලන විට ඒකේ මේ කියන දීවාසයේ ඉඳලා. එතන නාම රූප වලට ගානේ සංදේශ වෙනවා. සංදේශ සංකේත වෙනවා නම් ඊළඟාර්ථයගේ සඳහන් වැඩේ. ඒකේ සිත්පත්නේ අංගවලින් අර දීආත්මය ආත්මවාදයතාව දීආත්මය නිරෝධ කරගන්නවා. කැරෙන්න බෑ. ආන්න මේ විදිහට තමයි භාවනාවේදී ඉන්නේ හඳුනනවා කියනවා. ස්වාමීන් වහන්සේ ආදරෙන් ආවම කියනවා. සත්‍යං කරනවා කියනවා. ඒ නැත්නම් වෙන කවදේ මොනම හෝ ක්‍රියාවක් කරන්න පුළුවන් ඒ පොදු ක්‍රියාවේ ඒ සිත්පත්ති එළඹ සිටි කීයේ එළියස්තාව ආරම්භයෙන් ගන්නවා ඒ රාජ්‍යයෙන් ඒ භාගී ලක්ෂණ රකින්න සිත්පත්තියේ පාද මේ ආත්මෘෂ්ටියේ ජීව ආත්මයේ ලකුණු පාර වෙනවා විවිධ පාර ගන්නවා වගේ කරන්නේ ඒ නිසා විස්සක්නා සංවාදස් දීමකින් ඊගායි දෙන්නේකින් අරමුණේ ප්‍රධාන ඒ විස්සක්නේ දීමේ කියන මේ කියන ක්ලේශය ඒක සාස්ත්‍රයේක විකරණය කිරීම කරනවන ආස්තර පහක් වෙනකොට ඉන්නේ විනාඩියක් යනකොට ඉන්නේ කිරීම හැටයි සැලකෙන්නේ දුන්නා සයිතියයි ඒ දුන්නා සයිතිය වාරේ අර විද්‍යාසං සංකාරී දුරක් මුතුනේ අනවතක සංකාරී කරස්වාරී ආපු අර ජීවාත්මය යාවේද නිමිති කාලය දෙනවා මේ කහල කහල කහල කහල තමයි අපිට මේකේ විශාල බලක් දෙකල කරන්නේ ඒ ජීවාත්මය දෙකේ කඩා ගන්න පුළුවන් මේ කඩා ගන්නකොට ජීවාත්මය කියන සංකාරය ජීවාත්මය කියන ප්‍රමාදේ මේ ජීවාත්මය කියන අහලවිල වෙනකොට මේ තුළ ඇත්තේ ධාතු තමයි. ඒකම කියන්නේ තමයි. ඒ නිසා ජීවිතයේ හොරක් කරලා සිටින විලාව මොළයේ දෙකක් නැහැ. මේක අනාපිත අත්දැකිය වෙනවා. මේ විදිහට යෝගාකාරී ප්‍රකාර වෙනවා. මේ විදිහට නාම රූප පරිච්ඡේ ඥානයේදී යෝගාවචරය මෙහි කරන විචා කරන කරන අරමුණ එන කිසිම දෙයක් ඒ අපරණේ කල්පනාවක් නෑ. ඒ අපරණේ විදක් නෑ. ඒ අපරණේ හැටයක් නෑ විදිහක් නෑ. ආනේ විදිහේ දීප බාහිර දක්වනවා මහත් ප්‍රමාණයේ දක්වනවා කියන එක කිසි කෙනෙකුට මේ ගහිනවා කියලා. ඒක මේ ඔක්කොම ගන්න කාරණාවක්. ආන්නේ කියන ආලෝක කල්පනාවේ සම්පූර්ණ වෙනවා මේ යෝගාචරය ඊගාවට සත්‍ය පරිසංහානයේ දේවල් තමයි ඒවා ඒ සත්‍ය පරිසංහානයේදී වෙනම කරන්නේ මේ නාම රූප දෙක ඇති කරගෙන නාම රූප දෙක නවනේ නාම රූප දෙක පහළ කරගෙන වෙන අරණාත්‍යක් නෙ අරණ ආත්මයක් නෙ මේ නාම රූප දෙක ඇති කරන්නේ නාම රූපමයි එනිදේ කියනවා නම් මේ නාම රූප වාක්‍යයක් සහිත හේතුවක් සහිතව දඩ ගන්න පටන් එන්දා පස්සේ පරිත්‍යාඥානෙ කියන්නේ වාක්‍යය දැනගන්නම් ගන්න මේ විදිහට සත්‍ය දැනගන්න යනකොට යෝගාවචරය එක චිත්තක්ෂණයක උත්පාද විද්‍යා කියන දෙකම දැකලා නාම රූප පරිච්ඡේද ඥානයේදී රකින්නේ විද්‍ය ගණනයි උත්පාදේ දකින්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියලා දකින්නේ නැහැ ආන්නේ විදිහට වෙන්නේ කොහොමද කියලා අඳුනගන්න වෙන සිද්ධිය හොඳට බලලා වෙන සිද්ධිය හොඳට දැකලා ඒ සිද්ධිය පටන් ගන්නවා ආ සංගමන එතකොට මේක හිතක් මේ චිත්තක්ෂණය පටන් ගන්න දේ දැක ගන්න තරම් අප්‍රමාදී නැත්නම් පටන් ගැනීම දුක්ඛ රූපේ හිතා ගන්නවා මේක ධම්මකාර දෙවියෙක් නිසා එහෙම නැත්නම් හේතුවක් නැතුව එහෙම නැත්නම් ඕන දෙකින් ඕන දෙයක් වෙන්න පුළුවන් ආදී රසයේ විවිධාකාර ප්‍රශ්න ඉඳලා. නිසා නාම රූප පරිච්ඡේද මානියේදී යෝගාවචරය නිතිකණිය දැක්කනම් අත්ය පරිචා ඥානයේදී උපාදකණිය සහ නිතිකණිය කියන දෙකම ගන්න. මේක දක්වනකොට සෑම දෙයක්ම සෑම නාම රූප ධර්මයක්ම ඇතුළේ අදාළ හේතුවක් වෙනවා අකාල් හේතුක ධාතයෙන් කර අකාල් ඵලයක් ලැබෙනවා නාම රූප කියලා කියන්නේ සක්මන් චිත්තස්නේ නාම රූප කියලා කියන්නේ ඵල. ඒ ඵලයට හේතු වෙනා වූ හේතුව නාම රූපමයි. එනිසා ඒක ආතන ඉස්හාමත් සමීප ධර්මයක්. පිටියක් ඇති වෙනකොටම ඒ මුල දැක ගන්න අවස්ථාව. ඉවත් ඇය උපදීමේ වැඩ පිළිවෙලේ එකවන වාය, යවන වාය, නගන වාය කියලා අපි මෙනේ කරන සාධක. තමයි හොඳ ආදරයක් අවස්ථාවක්. ඉතින් ගියාට පස්සේ ලකුණු වශයෙන් දේ පිළිබඳව යෝගාවචරයට හොඳ වර්තමාන එළඹ සිද්ධියක් තියෙනවා නම් ගුරුවරයා උපදෙස් දෙනවා. උපදීමෙන් මුලමදාක බලන්න යැවීමේ මුලැමැදාක බලන්න. ලැබීමේ මුලැමැදාක බලන්න. ඉන්දියා කියන හොඳට විදිහට තේරෙනවා ඉන්දියාවේ මුලික අග දක්වාම බලන්න. පැතිරීමේ මුලික අග දක්වාම බලන්න. ආස්වාද දක්වාම බලනවා මුලැමැදාක බලන්න. සෑම ක්‍රියාවකම මුලැමැද අග කියන සිස්සක් තුනේ සාමක පොතේ නැඩ දෙන්න කරනවා. නාම රූප ගැටේ සාහිත්‍ය බලන්නේ ඇදකට තමයි. නමුත් යෝගාවචරය අර කලින් කියාපු කාලේ සාහනක ගල්ලාරක් වීදේදී ඒ වාගේම ඉලර්ගේ ඉලේදී එකම අස්සේ එකම අරමුණ නැවත නැවතත් ආධනාවක් ආරම්භ කරනකොට අනිවාර්යයෙන්ම ඒ හිත අර දුර දකින්න උත්පාදයේ දකින්න ඉලෙන තරමට ක්‍රියාකාරී ක්‍රියාකාරී වෙලා යනකොට මේ දැන් වර්තමානයේ දකින්නේ නාම රූප ධර්ම ඇතුලේ ඒ ආදීන නාම රූප ධර්ම නිසාමයි ඒක ඒක අතුලට ක්‍රම හතරක් වෙන නාම නිසා රූපකාර වෙනවා නාම නිසා නාමකාර රූප නිසා රූප පහළ වෙනවා රූප නිසා රූප පහළ මේ මේ විදිහට ගන්නකොට ඒක කියලා හිතාගෙන හිතා නම් අපේ වර්තමානයේ සැපදුක් වෙන්නේ මේ නෛකාර විද්‍යාන් මාංශයේගේ සාපේන්සයි යම් අධිෂ්ඨානයක් නිසා ඒ කියලා සම්පූර්ණයෙන්ම පරමාර්ථයක් කියලා කියන විස්තර නෛකාර දෙවිතේ දුරකට කෙනාට කවදාකවත් ඒ අරද ආයතන අරද කරන් බැහැ. ඒ වෙනකම් ගන්නවා, තේින්න ගන්නවා ගන්නවා. එහෙම දෙයක් අපි අනිවා අනේ ඒක ලයිටර් හිතාගන්නේ අත්‍යන්තය කියන්නේ ගන්න අත්‍යන්තයෙන් දැක්කම මේ නාම රූප ඇතුළේ නාම රූප විකාමයි ඒක නිසා නවුකාර දෙවියකෝ ඉස්සරේ ඉස්සර නිර්මාණ වාදය කියලා මේකට කියනවා මේක එන්නේ එන්නේ එන්නේ දියාර වෙනවා තව සමහර වෙලාවට අපි හිතනවා අපිට වෙලක් ඇති වෙගෙන එනකොට චිත්ත පීඩාවක් ඇති වෙගෙන එනකොට ඒ වෙලාවේ ගන්න බෑම දේ අපිට දෙන්නේ නරකයි. ඒ වගේම අපි සතුට හිතක් ඒකෙන හිතක් ඇති වෙලාවට හැම දෙයක් අපි ගන්න හොඳයි. ඒක අපිට හිතනවා මේක මොනවා වුණත් අපිට ඕන කාටද වෙන්න පුළුවන්. මේක මොනවා වුණත් අපිට ඕන අංගාඩ වෙන්න පුළුවන් කියලා අර මේක වල කිසිම සමභාවයක් නැහැ. ඒක දුක හේතුද දුක හේතුද කිව්වට ගන්න. මේකට කියනවා විදම හේතුක දුක්ඛය. තාව නැත්තම් කියනවා ඊව සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ මනාපයන් වශයෙන් කියනවා ඒ නිසා ඒකේ අපිට කරන්න දෙයක් නැහැ. හොඳට නරක වෙන්න පුළුවන් නරකකට හොඳ වෙන්න පුළුවන් ඒ නිසා ඒක දෙවියන් වහන්සේගේ මනාපට ඉදු කරන ඒකට කියන සදාකාලික නියමයේ ආත්මික දෘෂ්ටිය. එහෙම නැත්නම් කියනවා දෙවියෙක් විශේෂයක් නැහැ. ඒ කිසියම් බාධන නැත්නම් විදියක් ඒකේ දෘෂ්ටිය කියනවා. ඒ නිසා අපි යම් සිද්ධියක මුල ස්ථාවේ දැක්කේ නැති තාක්කල් අපි පිළිගත්තත් පිළිගත්තත් අපි ඉන්නේ ඒ මොකක් හරි පරමාර්ථයක් පරම අත්ත ඉන්නේ අරගෙන. මේක කවදාකවත් කල්පනා කරලා හෝ මුත්‍ය වෙලා හෝ ආලා ජීව කරන්නේ ඒ විතරක් නෙවෙයි නාම රූප පරිච්ඡේද ඥානෙ ආවත් තවම අපේ තුල අසුද්ධිය ඉතිරි වෙන පුරා පරමාර්ථයක් ඇති. මේ පරමාර්ථය ධර්මය. මේ පරමාර්ථ පිළිබඳව පරම අත්ත. පරම අත්ත ධර්මයේ පිළිබඳව මේ ආත්ම දෘෂ්ටිකයන් විසින් ඉදිරිපත් කරලා තියෙන වාක්‍යය ඉතාමත් ඥානාන්විතව පරිගණකයි. මොනවද ඒක කරන්නේ? ඒකට කියනවා මේ ආත්මය ඊශ්වරයි. ජීව අජීව දෙකකම ලෝකක්. ජීව ලෝකේ අජීව ලෝකේ දෙකම ඇති කෙරුවේ ඊශ්වර නිර්මාණ වාදයේ ඒක ජීව ලෝකේ අජීව ලෝකේ දෙකම කාර්යය කරනවා. ඒකට ඊශ්වර නිර්මාණ වාදය කියලා කියනවා. ඒ වාගේ විද්‍යාඥාන්සේගේ මුලක් නැහැ. ඒක නවීන කාල ශක්තියේ මුලක් නැහැ. ඒ වාගේ අනන්තයි. කෙලවරකුත් නැහැ. අනාදි අනන්ත ස්වરૂපය. ඊගාවට ඒක අර සියලු දේම වගේ කරනවා. ඒකට නෑ ඒකට ඇදී බලවත් එකක් නැහැ. සෑම දේ විශේෂ වශයෙන් කරනවා. ඒ වාගේ මේ කර්මා කර්මාන්ත ධර්මයේද හොඳ කරක කියලා දෙයක් නෑ. ඒකෝ මේක හොඳයි මේක නරකයි මේක පුළුවන් මේක අසුරයි මේක නම් පුළුවන් මේක නරකයි මොනම දෙයක් නැහැ. මේ නැවුම්කාර ධර්මයේ තරම බලවත්. ඒක එකයි. මේක නෑ මොන වරක දෙකක් අතර. සාර්වභියාප්ති ඒක ලෝකෙ නැති දැනක් නෑ. සාර්ව කාලිකයි. අතීතනාගත වර්තමාන වශයෙන් කිසිම දැනක ඒක සීමාවක්. ආනේ විශාල බලයක් නිසා ඒ පරමාර්ථය යාලු කර ගැනීම පරමාර්ථය තමන් යාලු කර ගැනීම තමයි ඒ ආත්මවාදී ආගම් වල යෝනික ආරම්භ ජීවිතේ වෙන්නේ. අලසනාගේ දේශනා කළා මෙන්න මේ විදිහේ විශාල කරවැයකට. මේ විදිහේ විශාල ඥානාංගිකයි කියන දාර්ශනික ලෝකේ යට උනේ මේ යමක් සිදු වෙනකොට මේ මුල දැක්කේ නැති මුල බලන්නේ නැති ගැතිය විතරයි ඒ නිසා නාම රූප මල්කේ දැක්කට පස්සේ පරිස්සහ කිරීමේ ශක්තිය නැත්නම් ඒක කියලා අනන්තවත් මේ විදිහේ නිර්මාණවාදයකට මේ ටික දෘෂ්ටි වලට යට වෙන්නේ දුක්. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ. මේ අරමුණට හිත ගැනීමට අරමුණේ හිත තියෙනවා කියලා හිතන් හිතියට අවදුරට මේ අරමුණේ ආරම්භය ආදිය මුල ඉස්පාදේ රකින්න නම් ඊට වඩා වීර්යයෙන් ඊට වඩා එල්ලේකින් එන අරමුණේ නැවත නැවතත් නැවතුනට තියෙනවා. මෙන්න මේ විදිහට මෙහෙය කරගෙන ඇතුළට යනකොට යෝගාවචරයට ඒක ගැම්ම අහු වෙනකොට තේරෙනවා මේකේ බලන්නේ බැරි දෙයක් නෙවෙයි. ඒක මෙනෙහි කරගෙන යනවනම් ඒකේ කිසිම ආවරණය කරන ගතියක් නැහැ. අනාවරණය කරගත්තට පස්සේ ඒකේ කිසිසේත්ම ප්‍රක්‍රියයක් උත්තරයක් නෞකාරයක් නැහැ. ලංකිසි ආකාරයකට හේතු ඇති වුණා නම් කාලය බලක් ගන්න පුළුවන් ප්‍රශ්නේ තියෙනවා. ඵලය වෙනස් කරන්න පුළුවන් ඊශ්වරයෙක් නෑ. අපේ හේතු සහ ඵලය වර්තමාන ඇත්ත ඇතියෙන් දැකීමේ ඥාන ආලෝකයේ තුලින් අපි තාකල් අපි මෙවුවා පිළිබඳව හොවා ගැනීම හිතාගෙන ඒ තාකල් මේ බලන දේවල් පිළිබඳව ලෝභය හෝ ද්වේෂය හෝ ඇත්ත ඇතියෙන් දැකීමේ මොහේතු ඉතිරි. ප්‍රමාදයට වැටෙනවා. අප්‍රමාදී වෙන්න නම් අපි ප්‍රමාදයෙන් පටන් ගන්න. ප්‍රමාදයෙන් පටන් අරගෙන ඒ දේම එම අරමුණෙම ඒකත් වඩා මුල පිළිසිඳන ආකාරය යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නාම රූප පරිච්ඡේදයතාවතේ විතරේම හදනකොට කුෂ්ඨිකල්ලාන දිවාකී කියලා දෙයක් නැහැ නාම රූප පමණයි. ඊට පස්සේ මේ වගේ හේතුඵල පමණයි කර්ම කර්තයක් නැත්තේ. ආන්නේ සත්‍ය දෙක එනකොට මේ විද්‍යාව තුළ ඇතිවෙනා වූ හැබැයි හැබැයි වෙනස කොච්චරද කියලා කියනවා නම් අටුවාචාරින් බව පිළිගන්නවා ඒ බුද්ධයා තුල සෝහාපන්න පස්සේ පස්සේ. සෝවාන් දීමේ මූලික ලක්ෂණ ටික ඒ බුද්ධයා තුල පහළ වෙනවා නාම රූප පරිච්ඡේද ඥානීය පව සම්පූර්ණ වේවා නම් සත්‍යයෙහි ඉතුරුෙන්නේ ඉතින්. අත දික් කරන කෙනෙක් නෑ මේ කඩ දෙකම වැඩ පිළිවෙලක් නිසා. ඒ වැඩ පිළිවෙල එන්නේ කපිරවන එහෙම කරවන්නේ කො අධිෂ්ඨායකේ කො ඇතුළත බව හොඳට කරගන්න. යම් ආකාරයකට අපදික්කේ වෙලාවේ අනීක නිරීක්ෂණයක් අනීක භාවනාවක් නැත්නම් කරවන්නේ පින්නා. හොඳක් කියන නරකක් කියන අදහස් කියන ඉච්ඡේ දුක්ඛාව කියන. ඉච්ඡේ දුක්ඛාව නම් කියන ඇලුවා නම් කියන ඉච්ඡිත භාවයක් හෝ අධිකායදේශ කාර්යදේශ නිවේ නිවේකේ ඒ වගේම තමයි ඒ දේ නාම රූප පමණයි ඉතියන්ගේ කිසිම දුර ආත්මයක් උත්කලයක් නැහැ කියනකොට ඒක විචිකිච්ඡාවක් කොහොමනක් කිසි වෙන්නේ ඉන්නේ විචිකිච්ඡෝ විචිකිච්ඡා විකෝ ඒ වගේම යෝගාන්තර දැනගන්නවා අනුමුණ දිහා නැවත නැවතත් අල්වාගත්ත වීර්යයෙන් ඒ වාගේම එළඹ සිට කීයකින් කටයුතු කළ අර අනිත් සෑම දෙයක්ම ඊළඟට කරාමනා කරට ගන්න. අනිත් මොන දෙයකින්වත් සුඛියක් ලබන්න බෑ. සුඛියක් ලැබෙන්නට නම් කළ යුත්තේ වර්තමාන අරමුණ මතම විහිදුව. ඒ මතතම එළවෙච්ච වීර්යයෙන් කටයුතු කිරීම අප්‍රමාදයයි සත්‍යය. සත්‍යය කියනවා නම් අරමුණක් ඕනෙම දෙයක් නිවිදෙන්න පුළුවන්. ඉනිවිදෝ පොක්කාදී කියලා කියන්නේ සැකයකට ඉඩක් නෑ මේක නැවත නැවතත් කළොත් ඒ චිත්තක්ෂණයේ ඇති වෙන උපාදයන් සමග දැක්කා නම් ඒක දවුන්කාරයක් නෑ ඊශ්වරයක් නෑ රත්නයක් නෑ ඒක ඇති උනානම් ප්‍රඥාවක් මේක වළක්වන්නත් බෑ කියනකොට අරණාත්ක දූරයට මේ යෝගාවචරයට බලන්න බැරි තත්ත්වයකට පත් වෙනකොට තමයි ලක්ෂ කටිස්කෝ විභාගයේ සාර සහයක් ලැබුණ කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ ඊට ගතිකෝ ඒ පුත්‍ර මන්නේ නැති ඒකත් ඒකේ කවදාක කතාගත. සුළු භෝගාකන්නෝ ඒ පුත්‍රයට භෝගාක අඩු මට්ටමේ අඩු ලංකේ භෝගම් භෝවන් වෙච්ච කෙනෙක් කියලා කියනවා. දීප්තිය අතුවා තියෙනවා. ඒ කියන්නේ කටිච්ච සංස්කාර ධර්මයේ පිළිබඳව කිසිම අවබෝධයක් නැති වුණත් අවශ්‍ය කරන නියුලට ගන්න මේ බුද්ධලයා ඇතුලේ ඉස්සාව. මේ බුද්ධලයා තුළ නැවතත් අවදාක අහිමිව දෙවියක් හෝ ඊශ්වර නිර්මාණ විද්‍ය සාස්ත්‍රක වාදය, සුච්චේක වාදය ඇතුල් කරගන්න බැහැ. මේ මේ විදිහට ඈම සංයන්තයක් වෙලදී තමයි මුලට ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානයේ නාම රූපයන් කියන සත්‍ය පරිසාරයෙන් පස්සේ කියලා කියන්නේ සාකව කවදාකවත් මේ විතලාවක් ඒ නැත්නම් බලා ගැනීමක් අපේ අන්නතම අරමුණ කෙරෙන්නේ. ඒකට ගියා නම් ඊගාවට යනකොට මේ පුද්ගලයා තවදුරටත් මේ ලැබුවා වූ අත්‍යඥානික ස්වභාවික ඥානෙ නිසා තේරුම් ගන්නවා මේ චිත්තක්ෂණේ යම් ආකාරයකට අරමුණේ තියෙන නාම රූප පමණද ඒකට හේතු වෙන්නේ නාම රූප පමණද ඒ වාගෙන තමයි භාවනා නොකරන අනාගතයකට ජීවිතයකට කාලස්ත්‍රිකයේ නෑ අවදීනේ නාම රූප භාවනායි හේතු කරගන්න. භාවනා නොකරයි කියලා ආත්ම දෘෂ්ටියක්, කර්ම ආත්මයක්, ජීව ආත්මයක් මේක ඉන්නකට බෑ. භාවනා කරයි කියලා ඒක වෙනකොට කියන්නේ නෑ. මේ නාම රූප වශයෙන් බෙදාගත්තේ නැත්නම් මේ ජීවාත්මේ පරමාත්මයේ කිසිම හල හොල්මක් නැතුව මෝහකල වශයෙන් හැම චිත්තක්ෂණයම අපි පිළිගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා මේ කාලත්‍රය අනුනේ කොයි කාලෙක වෙනවා මේ තේරුම් ගත්ත ජීවාත්මික ශූන්‍ය භාවය, පරමාත්මික ශූන්‍ය භාවය සෑම කල් වීම අවදිනවා කියලා දැනගන්න ඥානෙ කියන අනුවේන. ප්‍රත්‍යක්ෂ ඥානෙ කොච්චර කාටිදද ඒ තාක්කල් ඥානෙ අනුඥානෙ දුක විතර දුක විතර වැඩකම ණය විපස්සනා කියලා මේකට කියනවා. ණය දර්ශනය කියලා මේකට කියනවා. න්‍යාය දර්ශනය කියලා කියනවා. එනිසා ප්‍රත්‍යක්ෂ ඥානයේ අනුසයක් ඇති වුණොත් මේ න්‍යාය ඥානය කොහොම වරන්නේ? ඔකේ කොන්නකින් වැඩක් නැහැ. අවශ්‍ය කියලා තියෙන්නේ අර ප්‍රත්‍යක්ෂයේ අවුලක් හරි ගමන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරගත්තට පස්සේ ඊයන්ව කාල වෙන කාලයේ දිගේ අතීතෙත් මේමයි අනාගතෙත් මේමයි කියන සංකේ ඥානයේ ඒක හිතේ අනිවාර්යම ලැබෙන එකක් නිසා බුදුහාමි ඉස්ලාම කියන්නේ පස්සක්ක සිද්ධා. ඊගාට තමයි අනුමාන සිද්ධා. ඊගාට තමයි සබ්දේය සිද්ධා. සත්‍යක විභාග එක අංශයක් කරන් කියනවනේ අනුමාන ඥාන, අන්‍ය ඥාන, ණය විපස්සනාව සාන්ත ඥාන කොහොමද? මාගේ තොංගාන හැටි තමයි සබ්දාය. අනිත් සෑම ආගමකම කප්පේ විභාග ඉස්සරහින් තියාගෙන ඉන්නවා. ඊගා විමාන කරන අනිවාර්යෙන් පසු දිව්‍ය සමාධියේදී දෘෂ්ටි වශයෙන් අල්ලගන්න. උදාහරණ මේ අත්‍යඥානෙ ඉස්සරහින් කියන ඒ අනුව මේ ඥාන කාලෙනවා කියන්නේ තමයි සැකෙන්නේ. ඒකට සුද්ධා. ජන ඉස්සරද නැද්ද භාග අදාළව දැනගන්න තියෙන න්‍යාය ක්‍රම ඒක යෝගාවචරයෙන් කියන්නේ අත්‍යඥාන කරනවා කියන්නේ වැරදිලා ආසන්නයි දර්ශනීයව සම්මාන සාර්ථකයි. අල්පනාවක කියන්නේ අර්ථකථන දෙන්නයි අන්තිේ මාතු වෙනවා නම් කවදාකවත් මාගේ කියන්නේ නම් නෙමෙයි. අර මේ කියන්නේ මරණ ධර්මයේ වර්තමාන ජීවිතේ නාමයේ සමාන කියනකොට ඒ අරමුණක් කරලා තියෙන්නේ. අනිත් ඒ දැනන් විඥානයක් අරමුණක් කරලා ඉඳලා ඒක නෝනකට අනේ මාර්ගයේ පස්සක් වෙනස්කම් වෙනස් වෙනවා නම් ඉතින් අරමුණයි කරුණයි කියන්නේ නාම රූපය කියන්නේ. මේක තියෙනවා. නැවතත් මේකේ ඉන්නේ මේ මතවල දුක්ඛ රාජ්‍ය දැනෙන්න තියෙනවා. මේ විදිහට ඇතුළේ මුල උපාදේ දක්වා නම් හේතු දක්වා නම් හේතු ලක්ෂණ නාම රූපය එන්නේ නැහැ. කල්පනාවක් වෙනවනම් සමාවක් වෙනවනම් ඒ ආකාරයි කර්මාත්මක කරදරෝ ජීවත් කරගන්න හිතේනා ඒ තාකල් අරමුණ දීමක් තමයි කියලා දුන්නයි කියන්නේ. නැත්නම් අරමුණ හිතේ හිතේ කියලා කරදර ආයක් නැතිව මොහොත දෙනවා. අර ලැබිලා මොහොතක්. ඉන්නේ මර නැති වෙන නම් අල්ලාගත්ත ජීවිතේ ඉන්නවා. ඉතින් ඒ අරමුණම විදිහ. ඒක කියන මේක අවදින්නේ අද වෙන පෙර වෙන දුක් සංකල්ප වලට වඩා පහළ පහළ මේක අල්ලගන්නයි කිම දෙයක්. සංකාර දුකේ ඒ අදින් දැක්ක නැද්ද? ඒ සාකලයේ අද දරවන්නේ මොහේ. ආතාවක කරයි. ඕක දේශනාවකින් කිව්වේ. ඒක ආකාරයක් යනවා මේ ක්‍රමය. එක්කනාම ඒ විදිහට කියන අපරකට නිදිගිරියක් වගේ. රකින්න පුළුවන් කෝරක ඇති කරලා කියලා තියෙනවා. මේ යෝගාචරය සාම විපස්සනා ලෑස්ති. ආරම්භ මේවා කියන්නේ විපස්සනාට පාදක ඥාන. මේකෙදී අර කියන විදිහට කාලක්‍රය වශයෙන් සත්‍යනාන මේකේ තියෙන නාම රූප ගමනයි ඒකට හේතු වෙන්නේ නාම රූප ගමනයි මේ නාම රූප ගා හේතුඵල අර මේ ලෝක වෙන කිසිම දෙයක් නැහැ මෙන්න මේ සත්‍ය භාවනා කළත් මතක් කරගන්නවා ඒ විතරක් නෙවෙයි මම භාවනා කරුවා කියලා මම විතරක් නෙවෙයි සාධාරණ භාවනා නොකර නැත්නම් සත්‍ය භාවනා කරනවා භාවනා කරනවා නිස්සාරණ වනේදී විතරක් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ වෙන ඕන අකුසල් දේවල් කියන හිතෙන් තැන්වලත් මේ සිද්ධ වෙනවා කියන්නේ. තා යම් දවසක යම් තැනකදී තමන් ඒක ඉදිරිය ගත්තා නම් ඒ ඉදිරිය කියලා ගන්න බෑ ඒක හරි කියන්නේ. ඒක ගැන මූලික දර්ශනය ඉන්නත් ඇති. ඒ දර්ශනය ඇති වෙන්න කලින් තමයි ඒ චිත්තේ කාර්යය. අනාත්ම චිත්තය කියලා අනිත්‍යමයි බලවත්කම කියන්නේ අනත්ත සංඥාව පහළ කරගන්න. අනත්ත සංඥාව පහළ කරගත්තේ නැත්නම් අනත්ත සංඥා කියන්නේ මොකක්ද කියලා නැත්නම් ඒ පුද්ගලයා අරමුණේ මේ කම්පන චංචල එතෙන් කිසිම කරහැල්ලක් දකින්නකොට මේ රාශි හිතකින් වැරදිච්ච හිතකින් වැරදිච්ච හිතකින් බලාගෙන ඉන්න භාවනා රසවත් නැහැ. භාවනා කියන දෙයක් නෑ. භාවනා පාළුයි කියන්නේ ඒ මොකද ඒ දුකලා ඇතුළේ කාම හොල්මන් කරන්නේ ආත්ම සංඥාව. ඒ දුකලා බලාපොරොත්තු වෙනවා භාවනාවකින් මේ වර්ග ලෝකයක් සැපයෙන් හරි ඉදිමක නැත්නම් දිනගෙන කුරයක් මම දකින්න හම්බෙයි අහතෙන් යන හම්බෙයි එන්නා පොළේ පිළිදෙන්න හම්බෙයි අනුන්ගේ හිතට ගන්න පුළුවන් වෙයි මං ජීවීමේ ශබ්දයයි ජීවීමේ රූපයයි කියලා මේ සෑම දෙයකින් කරන්නේ අර පරණ දෙන්නේ කොලමක් කරලා. නැත්නම් පරණ මොඩකන් දෙලට ඉගෙන ගන්නට අරමුණක හිත නෝද නෝදානේ. ඔක්කොම ඉන්න ඊළ විතෝරද. ඊළඟට කරානාදීට වෙනවා. ඊළඟට කරානාදී කියන්නේ සංයෝජන අරමුණයි කියන්නේ අරමුණට හිත දැම්මා අනාන්නේ ඒ නාමෝප ලක්ෂණය කියන්නේ. නාමෝප කියන කියක් දැක්කා අනාන්නේ ඒ කියන්නේ තේසනෙදී ගෑණියක් පිළිමියෙක් ඉතිරියක් හොඳක් නරකක් හොඳක් ලක්ෂණ කියන දෙක තිබා. ජීවාත්මය. මේ නාම රූප ඇති කරන්නේ නාම රූපයි වෙන දෙයක් නැතේ කියන කර්මයට නාමිකා නාමයේ හේතුව රූපේකා රූපේ හේතුව කියන ඥාන ඒක නවුන් කාර්යයක් නෙමෙයි. ඒක කියන්නේ එතන එතන සිදුවෙන කටු හමුකාරයක්. ඒ ඒ දේවල් හේතු කරන ඒ ඒ දේවල් පහළ වෙන ඒකට කියන්නේ තුනක් නිසා හටගෙන. ඒක නිසා මේක හටගන්න. ඒක හටගන්න දේ දැක්කා නම් ඒක මේ කාදාත් ආශාවක් ඉබ්බක තීමක්ක් නෙවෙයි ඒක මොන ධර්මයක් එහෙම දුන්නාම ඔයාලා කරන්නවත් නෑ දක්නාලකට එතකොට අන්දරෙන් නැති ඉතිරිකම් ධර්මයේ ඉන්නේ ඒ ධර්මයක් වෙනම නැති වෙන්නේ රටදුවේ තමයි විචිකිච්ඡාව දුන්නා කියන්නේ ඒකේ ඒකේ වෙනවා මේ මාර්ගය අපි කිසි දෙයක ප්‍රතිගතියක් ප්‍රතිගතියක් සුවක් නරකක් සමාන කරන්න මොනියද මේක අනාගත දෙයක් නෑ අපිට ඒකක් නෑ එන්න වර්තමාන සත්‍යයයි තමයි මේ වෙලාවට මේ සම්මානාවතා දෙන්නකල් ඒකාකාර කාම අරමුණේ අනුතු වශයෙන් හදාගන්න ගන්න කැදලි වශයෙන් කුක්ති වශයෙන් කලාව වශයෙන් තමයි මේ කලාව දර්ශනයට එනකොට දක්ෂින දක්ෂින කලාපයේ තුල ඉන්නේ වේදකක් නිවනාමකට ඉන්නේ මේක හේතු ගන්න මේක බල ගන්න කියලා අන්නර කොටස් කරලා චිත්‍ර කරලා මේක දර්ශනය අඳිනකොට ඒ තුළ අනිත්‍යතාවයේ නැතිවමයි කියන එක අවුලක කරලා දෙන්න තියෙනවා. අන්තනන්ත දෙලෙක කියන්නේ මොකක්ද නැහැ. ඉතින් ගැටනේ ආසක් ඇති. ඒ තමයි යවන දැන්නක් නා අයේ අසහන්නේ ඒක නරගතිය ඒක නරගතිය ඒක සංකර සංකර ගතිය දැරීමේ කෘත්‍යය කියලා වෙනම කතාවක් නෑ ක්‍රියාවලියක් මේ තනින් මේ තනින් කියන ක්‍රියාවලියක් මේ වැඩ පිළිවෙල පුරාම පවතින කලාවක් ඒ කලාවක් ඒ කලාවකම සිනාවේ ගන්න දේවාවකට මේ සංස්කාරිකම ජීවිතයේ තියෙන ඒ පිළිබඳව සැක සංකල්ප. ඉතිවිස්සාවේ අයි අද ආන්නේ කරගෙන ලක්ෂපති හෝ බුදුහාමුදුරු ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්නේ. ජීවිත ගති හෝ කවදාකවත් ආයෙත් කතාරන්නේ. ඉන්න හේතාකන් හෝ ඒකදලා මෙහා ජීවිතේ. ඉන්නේ නේද ලක්ෂකලෝ ආප ඒ පහල ආකාරයෙන් දෙයක ගන්නේ ඒකදලා දැක්ක අදි දැක්ක. මෙන්න මේ කාරණේ යනකොට යෝගාවචරයේ වචනේ සඳහන් කරනවා නම් ඒ යෝගාවයෙන් ගේම් පටන් ගන්නවා ඉදිරි පටන් ගන්නකොට තින්දි මේ වගේ දේවල් දෙනවා අපි මේ වගේ දේවල් කියනවා ඉන්නවා බොහොමත් ප්‍රකටව අපි ඉන්නේ අනිත් ආශ්වාසය කියලා කියන්නේ ඒක භාවනා කරන කෙනෙකු ප්‍රශ්වාසයෙන් සම්පූර්ණ වෙනකොට ඉතින් මේ වැඩ පිළිවෙල කයි යදීනේ වැඩ පිළිවෙල සම්පූර්ණ වෙනවා යදීනේ සම්පූර්ණ වෙනවා නමුත් මේ විදිහට ආරෝහණය जलक तनाव लक्षण लक्षण है हिंदी में जो कहा गया है कि जो कहा गया है पूर्ण किसी इंटरनेशनल का उदाहरण है हिंदी में अपराध व्यक्ति वाला एक अपराध व्यक्ति के लिए था वायु को सब लगाते हैं इसी को लेकर पता है वो आकार की संगठन के कारण है वायु को सब लगाते हैं इसलिए मैं जारी में जारी में कोई नहीं है मुझे और तुम आओगे कल ना तो आ रहे अरे උපදීන කියලා කිව්වා ඇදීන කියලා කිව්වා මේ මේ නතර යනකොට ආත්මිකේ ආත්මිකේ ලැබියන් තමයි ඒකාන්තය කලක වෙන්නේ අනේ අරමුණ මුතුනාදෝ අනේ වාගේ කඳුනාදෝ අනේ මොනාදී කඳුනාදෝ සාමාන්‍යකදී මේ කහලියට කපේලා කතා කරනවා කියන්නේ කියනවා නම් ලෝකාවදෝරණක් කරලා දෙන්න පුළුවන් භාවනාව අදිනවනේ නැත්නම් භාවනාව ඉස්තර කාරණ මේක ඉන්නේ දුක්ඛ මේ ප්‍රශ්න කරන්න ඇලෙන්න ඕනේ ඊළඟ කියන ඉස්තර දුක්ඛ ගති සාධාරණ ආකාර ඉඳගෙන පිළිවිදගෙන යනකොට තමයි මොන අමුතු වශයෙන් දකින්නේ නාම රූප වශයෙන් දැක්කොත් තමයි ඒ පුතය ඉලියතාවු ඒක බලන්න දකින්නේ ඒ නිසා ආත්ම ධර්ම වශයෙන් ආත්මෝ ඒක වශයෙන් දක්වන්න පුළුවන් අවම කවදාකවත් යෝගාවචරය අරමුණට විහිදු වෙනවා. අල්වාගත් වීර්යය. ඉහළදී එල්ලේකින් අරමුණ ආරම්භන භාවනා කරේ නැත්නම් ඔහුතුම නාම රූප පරිඥාන කාලේ. විචාරක ධර්මයක කවදාකවත් නාම රූප පරිඥාන කාලේ. ඒ ප්‍රත්‍යක්ෂකල යුක්තක් ලහත්ක් වෙන්නේ ප්‍රඥා ධර්මයක් වෙන්නේ නැහැ. සංස්කාරකයක් වෙන්නේ. නාම රූපයි ඥානයක් පහළ වෙන්නේ නැතුව කවදාකවත් ඒ විදිහට පස්සේ පරිඥාණයට පාවිච්චි කරනවා. නාම රූප පරිච්ඡේද පස්සේ පරිඥාදී ඥාන දෙක නැතුව අන්නේ ඥානයි තේ සම්මතන මේ විදිහට වෙනවා නම් අරමුණක් මේ මොහොත පහළ වෙන අරමුණක් මට පැහැදිලි දර්ශනයක් පහළ වෙනකන් දර්ශනය පැහැදිලිව වෙනකන් ආත්ම දෘෂ්ටි කරගන්න. ජීව ආත්ම දෘෂ්ටි කරගන්න. ජීවාභිරුචිය කඩගෙන නැති කෙනාට කවදාකවත් ධර්ම අත්ත ඊශ්වර නිර්මාණකාරී කවදාකවත් ඉතින් අර භාවනාවේදී කොටින්ම දෙන්නේ මේ ජීවාත්ම ජීවීන් තුල බලන්නේ අජීවීන් තුල නැති දෙවියන්ාන්සේ නැව්වයි කියන විඳකේ අදිෂ්ඨායකේ දේවාසිකේ කාරකේ කියන ආකාරයෙන් මේක පටලවා ගන්නා බව දැකීමෙන් දැනීමෙන් ප්‍රහාණය කරන තාක්කල් නිින්දේදී හෝ සක්සේදී හෝ ජීවාදී හොනා. සාධු දවස පුරාම ඕනම චිත්තක්ෂණයක අපි සමාධිව ගත කරනවා නම් අපි කල්පනා කරගන්න අරමුණකට නිවේ නම් කියන්නේ සතියේ යුක්ත නොවේ නම් ඒ කාන්තින ජීවාත්ම බල ඒකවත් කාර්යයක් විශ්වාස නැහැ. මොහ කඩල සංකාරේ පුරාගෙන ආවා ඕක කිනිදිකට වැඩෙන. ඒක යම් චිත්තක්ෂණයක ඒ වෙන සංසිද්ධියේ ඉතිදා ගිනවා නම් ඒ චිත්තක්ෂණයේ අදාංග වශයෙන් අර තේරම මොහොතකට ඒක සංකාරව හැකේ මේ ක්‍රමෙන් දෙලෙන් කරන්නේ. මා විතරන විසුද්ධිය කියන්නේ. ආ මේකට සාරේ මේ භාවනාවේදී ලැබෙන මේ කර්ම පෝජා උත්තර රසවත් වෙනවා කියන්නේ. ධර්මයේදී ධර්ම ස්වභාවයේ සිත්‍යතා වූ සාන්තික අකාලික ආදී සත්‍තා ගුණ උතුමාකාර විදිහට ඉතින් සාන්දෘෂ්ටිකත්වයක්මයි අවදාප කල්පනා කරගන්නේ. උත්තර අහලා තිබුණත් ඒක බාධාවක් කරගන්න අනන්තවත් ඉතිනවා ප්‍රඥාඥාන භාවනාවේ කරනවා. ඒ නිසා මේ ආත්ම දෘෂ්ටිය ඈතන පවතින දෙයක් වගේ හැබැයි සාම නාමක පොඩ්ඩ ලයක්. හරියට ඉලදී ඉල්ලයක් නියම වීර්යයක් යොදනවා නම් හරියට ඔන්න කඩන කඩුවකින් හලකල් ලන්නක් ඇති ගන්නවා. ඉන්නෝ රකින්න කතාව. මම කියන්නේ හලකල් ලන්නක තමයි තියෙන්නේ. ඒකයි මේ අරමුණේ ඉන්නේ ඇකිලිම දෙක නොදැනී යනකොට අපි කලකොල. ආශාව ප්‍රසාර දෙක කිම් වේදනේ කලකොල. සක්මේදී ඉදිරියෙන් යවීම දෙකේ නොදැනී යනකොට කලකොල. ඉතින් කොච්චර කලකොල වෙනවද කියනවනම් කොච්චර සංඝ සංඝා පාලකනවද කියනවනම් මගේ මොකද ඒක ඇරිලා දෝ අත සමාධිය නැත්තද මගේ අරමුණේ දිට පැනලා දෝ කියන ධර්මයක් මේ අපි සංකල්ප වශයෙන් ඒක මොකද හොඳට පේන තැන ඉඳලා මේ නොකෙන්නේ දක්වා අඛණ්ඩ සතිය මත විතරක් අඛණ්ඩ සතිය තිබුණා නම් යෝගාවචරයට යෝගාවචරයට පේනවා බලාගෙන ඉන්නකම මගහැරුනේ නෑ. මගහැරුණත් නැතත් භාවනාව හරියනවා නම් ජීවිතේ කතාමාකාර ඇලිලා සහතිසතාවක් වෙනවා. සහාතු සද්ධාව දකින්නේ නැතුව අවදාකටි සම්පූර්ණ නැත්නම් අනිත්‍යතාවය සවරක් වෙනවා. ඒ නිසා මේ මූලික ප්‍රශ්නාවේ මූලික ඥාන තුන වර්ධනයේදී සංසාර කවදාකවත් මෙතන බෑ හැබැයි වෙනවා ඒක වෙන්නේ ප්‍රත්‍යක්ෂාරම්භයක් අත ඇන්නා ඉන්නේ මේක ඇති කර ගැනීම සඳහා බලන බැල්ම දකින්න දැක්ම තමයි කියන්නේ ආත්ම සංඥාව කියලා ඒකට මේ අනුම ලෝකේ වක්කාටුල තියෙන රජෙකින් ඕනනම් රජෙක් වගේ ලැබෙන්නේ. මේ වගේ ආත්ම දෘෂ්ටිය කරන්නේ නම් ආත්ම සංඥාවෙන් කරන්නේ මේක අත්ම දකින සිද්ධියේ මේක ඉස්තිරුද ගති ආරෝප කරමින් මොනවාද ගති ආරෝප කරමින් ආරණ සම්ප්‍රදායවල දුරලකි දෙකේ කාදාක ප්‍රාර්ථනා සම්මුති කවුරු ප්‍රාණ නාතිවිචි අනත් සංඥායි ගත කරන්න නම් මම ඉන්න වැඩගත් එයාම කල්පනා කරන වැඩගත් ඉතින් දෘෂ්ටියෙන් හය සුද්ධ වෙනතර ඇසුර වැඩගත් වෙනවා ඒක නිසා මේ කැලේ ගියාම රක්කල මොළ අත්කරන්නේ කැලේ තනි වෙනකොට අනිවාර්යයෙන්ම අනත්ත සංසාර බොහෝමත්ම ලාභයි. ඒකයි අපිට මේ නිදර. මේක දිහා බලබලා ඉන්නකොට ආයෙත් යන්න ඕනේ ආත්ම සංඥාවෙන් අතපය විසි කරගෙන පටන් පාර කියමින් ළඟලන අය දකින්නකොට අපිට නිකන් ආයෙත් දෙතර ගියා වගේ පුරුදු සංඥාවල් පුරුදු සතන් පුරුදු ආකාර ආපුවම හරියට. එහෙනම් මේ ලබතනදී දේශනා කරන්නේ ගස්කලන් අතර ජීවත් වෙන්න නැත්නම් ගස්කලන්ගේ බීසුත් එක ජීවත් වෙන්න. මේක දැකුම් කරන්නේ නැහැ. අනාත්ම සංඥාවක් ඌර ඇති කරනකොට ඉතින් ඌරුගේ ධාතිය උත්තර හොඳට ප්‍රොජෙක්ට් කරපු කලෝක තියාගෙන රකින්ගෙන කෑම කාලා දුන්න ඉතින් හැදෙනවා රක්තරුණ කාගේ කියලා ලේ මැටි දෙන්න. මොකද හේතුව ඌරගේ ධම්ම ගතිය තමයි කුණ වලට හොම්බෙන්න. ඒක කුණුනේ. ඒක නිසා පස්සේ දැන් විද්‍යාත්මක ගාන කියනවා පිටියක් හදලා අක්කක් දාලා තිබ්බාම ඒක හොම්බෙන්න අහකට ලේ මැටි දෙන්නේ. ඒ වෙනම ජලාව කෑවේ නැත්නම් උඩ කුරුකට හිටින්නේ. ඒක මොන ආත්ම සංඥාවට මිනියට අර ආත්ම සංඥාවකින් ජරාවේ ඒ කාටනේ විචිතෝ යෙදිලා ඉන්නේ. ඒක අනත් සංඥාවට කියනවා. ඒක මේ අනත් සංඥාව ඇති කරන එක දැනගන්න ඕනේ. ඉන්න මේ තුල මම අනත් සංඥාවෙන් රජෙක් වෙන්න ඕන කියලා රජෙක් වගේ හැදෙන්න එක ගන්න නැත්නම් මේ තේරෙන දේවල් තමයි කියන්නේ. ඒක සම්මිත සූත්‍රයේදී අතුවාවේ පැහැදිලි මුසාවත් ඉදිරියට කියලා කියනවා මෙන්න මෙන්න දැක්කේ ගන්නවා ධර්මීය නැතිකොට දෙන යන්තම් සම්පතනා අපි හමුච්ච සත්‍යෝ උදේක උදේක උදේක දක්වන නාමයේ ආත්ම සංඥා අත් සීලිය අත් කුසලය කරත් කුසලය නෙවෙයි අත් කුසලය කරන කෙනාට මෙන්න මේ ගුණ 14ක් තිබේනවා කර්ම විදේක වෙනවා ඇත්තම කරලා තියෙන්නේ අතුවා කියන ආත්ම කුසලයේ සිද්ධ කරගත්ත ඇත්තා තුළ මේක 1000ක් තියෙනවා. විද්‍යාන ගමන් ඇති කර ගන්න ඕනේ නම් ඒක නැති කර ගන්න. නැත්නම් ආත්ම සිද්ධි ඇති කර ගන්න බැහැ. ආත්ම සිද්ධි ඇති කරගත්ත ආයතන කියන ගුණ පිළිතුර ගන්න. පිළිතුර ගන්න කවුරුත් කවදාවත් නැහැ. ඒ අත්පුදුලේ ගන්න වෙනවා සක්කෝ හැටි සංඥාව ගන්න. සංඥාවකින් ගන්න. අනිත් වගේ තමයි මේ අත් සංඥාව දැනනද නම් වගේ තාක්ෂක දෙවියන්ට පූජේට හඳුනාගන්න. අනත් සංඥාව දෙන්නේ සර්වඥාන්ති ප්‍රමණයයි සර්වඥ ධර්මයේ ප්‍රමණයයි සර්වඥ සංඥා ප්‍රමණයයි ඒකත් ඒ සංඥාව ගත්තේ නැතුව දැන හෝනදල අත් සංඥාව කටයුතු කරගන්න කවදාක සංස්කාරය මුචිතාරණයි තුන්කේමයි සුලේමයි ආත්මාරණයෙන්ද යෝගාවචර සුදුව තේරුම් ගන්න ඕනේ අත් සංඥාව අනත් සංඥාව කියන එක අනත් සංඥාව කියන එක රාශියක් නමුත් මේක තේරුම් ගන්න එක උදේ නෑ කාර්යයෙන් ගාණෙද චින්තාමෙන් ප්‍රත්‍යක්ෂ කරන එක භාවනා ඥානය මෙන්න මේ කියන සත්‍ය පරිත්‍යාගී ඥානවල කෙරෙන්නේ මෙන්න මේ සුතමේ ඥානවලින් ඊළම පරිඥාටයි සංකාලිකන විද්‍යාවේ කාණ ඒක කියලා දෙනවා කොච්චර ප්‍රේරණේ දෝද සෑම සිද්ධියකදීම ඉබේම ඇතුළට ගන්න මේ ආත්ම සංඥාව නැති කරගෙන අනත්ත් සංඥාවේ සත්‍යනන්තා සත්‍යස්සයි මේ කයනන්තා මේ ඇහත් අනාත්මයි මේ රූපත් අනාත්මයි. ඒකෙ කියන්නේ දහම් පිළිබඳව කම නැහැ. ඊගාට මේ කනත් අනාත්මයි සද්දත් අනාත්මයි. මේ නම් කරන්නේ ගහගන්න මම කියන දෙයක් නෑ අපි වගේ. ආන්නේ අනත් සංඥාව ඇති කරගන්න නම් මූලික ආත්මෝපදේශ මතක තියාගන්න ඕනේ. නැත්නම් කෙනෙක් පිට හැදෙන්නේ. මේකට විහාරයේ ඕන නිසා. අදික වගේ ඇතුලේ විස්තර කරනවා. අද වෙන්නේ ඕනේ නැහැ. මේ මේක ඉස්සල්ලාම අදික වගේ ඇතුලේ කරනවා කරගන්නවා. නැත්නම් ඒකයි මේ මතක් කරන්නේ කිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ ලෙඩ වෙච්ච උනාට පැත්තක තියලා සුසෝත දහන කියා කාර්යය නැනේ ආදීකල මාත්මයෙන් බලකන්ද බලකන්ද පහළ වෙන අලුතින් ආරම්භ රූප ධර්ම නිරූප ලෙඩක ඉඳගෙන වගේ ඈලෙඩ වෙලයි කියලා කල්පනා කරන්නේ අනිවාර්යම නේද ඒක නෑ කතා කරන්නේ කඩේකස්මයි කියලා බඩට ගන්න ගත්තොත් බඩේ ලෙඩිමයි ඒක අලුතෙන් තමයි සෑම රූපකලාපයක් මාර ලෙඩ සංඥාවේ පහළ වෙනවා අනත්ම සංඥාවේ දී ඒකකට ගන්න කියන්නේ මතක් කරලා මේකත් ආහාර ජීවන පිළිබඳ දේනාගෙන තේරම ධාතුමත්කෝ නිසත්ෝ මේ ජීවෝ දුන්නෝ ධාතු කොටස් සංඥාවේ අනිත්‍යත් ජීවය දුන්නා ඉතින් පහළ කරගත්තේ නේ ඔබ කතා මේක තෝරන්න කියන්නේ යන්න ඕනේ එහෙම නැතුව අපි හැම දෙයකටම පිළියම් කරන්න හදුවොත් පිළියම් කරන්නේ මේ ලෙඩ වෙච්ච සංඥාවෙන්මයි ඇති වෙන්නේ ලෙඩ වෙච්ච රූපණයි නිසා මේ අනත්ත් සංඥාව පිළිබඳව ඇයි මේක සංඥා මාත්‍රයෙන් කතා කරන්නේ කියන එක ලෝක ජීවිතේටමයි අදාළ. නිකන් පිළිච්ච ලංකෝකට නෙවෙයි කොහොමද මතකයක් නෙවෙයි. යෝගාවේදී විශාල ගැම්මක් නිසා මේක කරන මේ වැඩ පිළිවෙල දිහා සලකා ගන්න සම්පූර්ණ වත් වෙනවා වලදී කරාද ඒක තමයි අපි මේ ලෝක ජීවිතය ලබපු සම්මල ධර්ම පිළිච්චකතිය මේ ධර්ම දේශනාවට ඇවිල්ලා විස්තර කිරීමක් මුල් ධර්ම ධර්මයක් මේ අනත් සංඥාවම පෝෂණය වේවා ඒ වාගෙන කතා වේල සමාන කතාන් කම්පින් දේ ධර්ම මේ අනත් සංඥාව අනත් චිත්ත සක්කායිති වේකරණ සම්‍යක්ති ආදී දේවල් සඳහා වාර්ය හේතු විද වේවා ආරාධන ප්‍රාර්ථනාවේ අපිට ජීවිත ධර්ම දේශනා කරන්න පොළොන්නරුව නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ